බුද්ධං සරණං ගච්ඡ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 යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි අපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි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 පදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ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 භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුද්ධති දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මං නපස්සති අන්ධං තමං තදා හෝති යං දෝසෝ සහතේ නරංති සද්ධාවන්ත පින්තුනි ටික වෙලාවක් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පින්තුන්ට ධර්ම දේශනා කිරීමට අපි මාතෘකා කළේ මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ද්වේෂයේහි අනර්ථකාරී බව පිළිබඳව කරන ලද ගාථා දේශනාවක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනත්ත ජනනෝ දෝසෝ දෝසෝ චිත්ත පකෝපනෝ භය මන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති මේ ද්වේෂය ක්‍රෝධය යම් සිතක මතුනහම එයින් ඒ සත්වයාට ඒකාන්තයෙන් අනර්ථයක්මයි ඇති කරන්නේ තමන්ටත් අනුන්ටත් සියලු දෙනාටම ද්වේෂය විසින් ඇති කරන්නේ අනර්ථයක් ඒ වගේම දෝසෝ චිත්ත පකෝපනෝ ඒ ද්වේෂයේ විසින් ද්වේෂයේ ඇතිවෙන සිත ප්‍රකෝපකාරී බවට පත් කරනවා කලම්බනවා වික්ෂිප්ත කරනවා රෞද්‍ර භාවයට පමුණවනවා භය මන්තරතෝ ජාතං තංජනෝ නාව බුද්ධති ඒ ද්වේෂයේ විසින් නිරන්තරයෙන් බිය ඇති කරනවා තැතිගැන්ම ඇති කරනවා අනර්ථය ඇති කරනවා නමුත් ඒ ද්වේෂයට වසඟ වුණු ද්වේෂයෙන් කිලිටි වුණු මනසක් ඇති සත්වයාට මේ වටහා ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම දෙවනුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මං නපස්සති අන්දං තමන් තදා හෝති යං දෝසෝ සහතේ නරං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 අන්ධකාරයක තනි වූ ආකාරයෙන් සියල්ල නොපෙනී ගිහිල්ලා අන්ධකාරයේ අතපත ගාන ස්වභාවයට හැපෙන ගැටෙන වැටෙන තැලෙන විනාශ වෙන ස්වභාවයට ඒ තනත්තාපත් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගාථා ධර්මය අද අපි මාතෘකාව හැටියට යොදාගත්තේ ද්වේෂයේ පවතින නපුර පැහැදිලි කරන්නට නොවේ එය බොහෝ දිනාට ප්‍රකට කාරණයක් අද ධර්ම දේශනාව තුළින් අපි පින්නතුන්ගේ අවධානය යොමු කරන්නේ මේ අනර්ථකාරී වූ Tamanටත් අන් හැම දිනාටමත් අයහපත ගෙන දෙන්නට සමත් වූ මනසෙහි මහා අඳුරක් කිලුටක් ඇති කරන්නා වූ දෙලොවටම අවැඩ පිණිස පවතින ද්වේෂය නැමැති මනෝභාවය අපේ මනස තුල අපටත් හොරා විවිධාකාරයෙන් මතුවී එන පැති පිළිබඳවයි පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට අපි අදහස් කළේ. ද්වේෂය ද්වේෂය ආකාරයෙන්ම මතුවෙනවා නම් එය පහදා ගන්නට හඳුනා ගන්නට තරමක් පහසු වෙනවා. ගුණධම් කැමැති ගුණධම් මගට යොමු වුණු නිවන් දැකීමේ අපේක්ෂාවෙන් ප්‍රතිපත්ති පුරන බොහෝ දෙනා තමන්ගේ මනසේ ද්වේෂය මතුවෙනකොට එය අමාරුවෙන් හරි මැඩ පවත්වා ගන්නවත් අඩුතරමින් උත්සාහවත් වෙනවා. දේශය සම්පූර්ණ මනසින් අයින් කරලා මනස සංසිඳුවා ගන්නට, පවිත්‍ර කරගන්නට හැම දිනාටම නොහැකි වුණාට අඩුම තරමින් ඒ මතුවලා එන ද්වේෂය පිටට ක්‍රියාත්මක වෙන්නට නොදී බලහත්කාරයෙන් යට කරගන්නට හරි අඩුතරමින් උත්සාහවත් වෙනවා. ඒකත් తాවකාලිකව හොඳ දෙයක් කියලා කියන්නට පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ද්වේෂය බලහත්කාරයෙන් යට කිරීම එතරම් හොඳ ප්‍රතිඵලයක් ඇති කරන්නේ නැහැ. මීට පෙර දිනක ධර්මදේශනාවෙහිදීත් මම පැහැදිලි කළා ශාන්තිය හෙවත් ඉවසීම කියලා කියන්නේ නැවත නැවත ද්වේෂය යටපත් කර ගැනීම නොවේයි ඒ ද්වේෂයේ ඇතිවෙන ආකාරය හඳුනාගෙන ඒ හේතු වෙනස් කරලා මනස සමනය කර ගැනීම තුලිනුයි අපි ඉවසීම පුහුණු කරන්න ඕන එහෙම නැතුව පැමිණෙන ද්වේෂයේ බලහත්කාරයෙන් යට කරගෙන ඉන්නට ගියොත් කාලයක් තිස්සේ ඒ යට කිරීම ඒ බලහත්කාරකම කරනකොට කලකදී එය පුපුරා ගිහින් මහත් වූ විනාශයක් ඇති වෙනවා. නමුත්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 පමණක් නොවේ තව බොහෝ පාප ධර්මයන් අපේ මනසේ මතුවී එනවා. අපි විටින් විට ඉඩකඩ ලැබෙන හැටියට ඒ වංචක ධර්ම පිළිබඳව ධර්ම දේශනාවලදී පින්නතුන්ට පැහැදිලි කරලා දෙනවා. අද දවසේ අපි උත්සාහ කරන්නේ ඒ සියල්ල පිළිබඳව විවරණය කරන්නට නෙමෙයි මේ ද්වේෂය නැමැති එක් ධර්මතාවයක් අපේ මනසේ මොන මොන ආකාරයෙන්ද මතුවී ඇවිත් අපේ මනස රවටලා අපේ මනස අඳුරු කරලා අපේ මනස කිලිටි කරලා අපි යන ගමන් මඟ අඩාල කරන්නට ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන අවස්ථා කිහිපයක් පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට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 රෞද්‍රාකාරයෙන් මතුවෙන නිසා එය හඳුන්වනවා කෝපයයි කියලා. ඒක දෛනික ජීවිතේ අපි කාටත් වඩාත් ප්‍රකට කාරණයක්. ඊළඟට බිය ආකාරයෙන් මේ द्वේෂය මතුවලා එනවා. බිය කියලා කියන්නේ Tamanta අභිභවනය කරන්නට බැරි විදිහේ අරමුණක් මතුවෙනකොට ඒකත් අපේ මනසින් ප්‍රතික්ෂේප වෙනවා.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 විනාශ කරන්නට පුළුවන් ශක්තිය Taman සතුව තියනවායි කියලා දන්නවනම් එතරම් බියක් ඇති වෙන්නේ නැහැ. මේ සර්පයා දෂ්ට කරලා මට හානි වෙයිද කියලා හිතුනොත් එතන් පටන් බිය ජනිත වෙන්නට පටන් ගන්නවා. තව කෙනෙක් ආයුධයක් අමෝරාගෙන Taman ඉදිරියට ආවොත් එහෙමත් නැත්නම් ප්‍රචණ්ඩ වනසතෙක් Taman ඉදිරියට හදිසියේ කඩා පැන්නොත්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 නමුත් මේ පිළිකුල තුල තියෙන්නේ පලා යන්නට උත්සාහ කරන අවස්ථාවක්. නමුත් මේ දෙක දෙආකාරයකින් තමයි මනසෙහි පහළ වෙන්නේ. ඒ අසුචි ගොඩක් මලකුණක් වගේ දෙයක් අපි අප්‍රසන්න විදිහට ස්පර්ශ කරන්නට, හැපෙන්නට, ගැටෙන්නට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 නැවත ගොඩනගා ගන්නට නොහැකි ආකාරයෙන් Tamanට අහිමි වෙනකොට ඒ අහිමි වීමත් අපි ප්‍රතික්ෂේප කරන එකයි කරන්නේ. ඒ අහිමි වීම ප්‍රතික්ෂේප කිරීම සොටු කඳුළු වශයෙන් කයින් පිටාර ගලමින් මනසේ ශෝකය හැටියට බලවත් වෙලා මතුවී උතුරා යන්නට පටන් ගන්නවා. ශෝකයයි කියලා කිව්වට, ශෝක වෙනවා කියලා කිව්වට සැබවින්ම එතන සිද්ධ වෙන්නේ සිදුණු අරමුණ මනසින් දැඩිසේ ප්‍රතික්ෂේප කිරීමයි. මෙන්න මේ ආකාරයට රෞද්‍ර විදිහට මතුවෙනකොට අභිබවා යන ආකාරයෙන් මතුවෙනකොට ගැටුම්කාරී ස්වභාවයෙන් මතුවෙනකොට ඒ ද්වේෂයට කියනවා ක්‍රෝධයයි කියලා ඒ වගේම අභිභවායා නොහැකි අවස්ථාවල පලා යන ආකාරයෙන් මතුවෙනකොට ඒ द्वේෂයටම කියනවා බියපත් වීමයි කියලා. ඒ වගේම ලං වෙන්නටවත් අකමැති ආකාරයෙන් Tamanට සැසඳෙන්නට නොසුදුසු ආකාරයෙන් ඊට පහත් තත්ත්වයේ දෙයක් Tamanට අරමුණු වෙනකොට එතෙන්දී ඇතිවෙන අකමැත්ත द्वේෂය හඳුන්වනවා පිළිකුල වශයෙන්. නැවත Tamanට සම්පාදනය කරගත නොහැකි විදිහේ කඩාවැටීමක් සිදු වුණු අවස්ථාවදී එහිදී ඇතිවෙන ප්‍රතික්ෂේප කිරීම හෙවත් ද්වේෂය ශෝකය කියන නමින් අපි හඳුන්වනවා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 පිළිකුල හැටියට එනකොට ඒමත් වෙන්නේ ද්වේෂයයි කියලා හඳුනා ගන්නට සමත් වෙන්නේ ශෝකයේ හැටියට මතුවෙනකොට නම් සමාජයේ බොහෝ දෙනා එය ඊටා උසස් දෙයක් හැටියට අගය කරමින් පවත්වා ගන්න අවස්ථාවන් පවා බොහෝ විට සමාජයේ ප්‍රකට වෙනවා නමුත් අපි තේරුම් ගන්නට ඕනේ එතනදී ඇති වෙන්නේ අරමුණ ප්‍රතික්ෂේප කිරීමේ සියුම් ද්වේෂයම තමයි මේ ද්වේෂයයි කියලා කියන්නේ බාහිර ලෝකයේ සිදුවෙන දෙයක් නොවේ බාහිර ලෝකයේ සිදුවෙන සිදුවීම් පදනම් කරගෙන අපි ඊට ප්‍රතික්‍රියා කරන මනෝභාවයකුයි මෙතනදී උද්ගත වෙන්නේ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 කවර සාධකයේ පදනම් වුණත් සැබවින්ම සිදු වෙලා තියෙන්නේ Tamanගේ මනස ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරයේ යම්කිසි වෙනස්කමක් පමණයි. එනිසා ද්වේෂය යනු හුදෙක් Tamanගේ මනසේ පහළ වෙන ක්ලේශ ධර්මයක් පාප ධර්මයක් කියන බව මනවින් තෝරා බේරාගෙන ඒ දුරු කරන්නට නිරන්තරයෙන් උත්සාහවත් විය යුතුය. එසේ උත්සාහවත් වෙන්නා වූ සත්පුරුෂයින්ට ඉන් අනතුරුව මේ द्वේෂය වෙනත් වෙනත් මොහුනුවරින් මනසේ පහළ වෙන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ Tamanගේ ගමන් මගට උදව් කරන කුසල ධර්මයක් වගේ යහපත් ධර්මතාවයක් වගේ උපකාරක ධර්මයක් වගේ මේ द्वේෂය මනසේ මතුවී එන්නට පටන් ගන්නවා අන්න එතකොට හරියටම ඇතිවෙන මනෝභාවය තෝරා ගන්නට බැරි වුණොත් අපි රැවටෙනවා මේ මතුනේ නම් හොඳ දෙයක් මේ මතුනේ නම් කුසල ධර්මයක් ඒ නිසා එය නැවත නැවත වර්ධනය කරලා පවත්වලා අවසානයේ අපි විනාශයට දුකටපත් වෙනවා අන්න ඒ ආකාරයෙන් කුසල ධර්මයක ස්වභාවය අරගෙන තමන්ම රවට්ටමින් තමන්ගේ මනසේ පහළ වෙන ද්වේෂය වංචක ද්වේෂයයි කියලා හඳුන්වනවා දහමේ සඳහන් වෙනවා ද්වේෂය ඒ ආකාරයෙන් අපේ මනසට වංචා කරමින් මතුවෙන ආකාර ගණනාවක්ම දක්වලා තියෙනවා විශේෂයෙන් අපේ රේරුකාණේ චන්දවල මහානායක ස්වාමින් වහන්සේගේ වංචක ධර්මහා චිත්තෝපක්ලේශ ධර්ම කියන ග්‍රන්ථයේ මේවා ඉතා දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙනවා ද්වේෂය වංචනික ආකාරයෙන් මතුවෙන එක් ක්‍රමයක් තමයි ශාන්තියේ ස්වභාවයෙන් ශාන්තියයි කියලා කියන්නේ ඉවසීම. ඉවසීම වගේ මතුවෙනවා ද්වේෂය. ඉවසීමයි ද්වේෂයයි ගත්තහම හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙක. ද්වේෂය මතුවෙන්නේ නොයවසන ස්වභාවය නිසා, ශාන්තිය මතුවෙන්නේ ඉවසීම නිසා. එහෙමනම් හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්මයක් වශයෙන් කොහොමද මේ ද්වේෂය මතුවෙන්නේ? සාමාන්‍ය උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු යම්කිසි කෙනෙකුට හිතුවක්කාර විදිහට යමක් කරන්නට ඕනේ. අනිත් කවුරු කිව්වත් Taman කරන දේ වෙනස් කරන්නට කැමති නැහැ. සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තා කොයිතරම් විරුද්ධ වුණත් Taman හිතට ගත්ත දේ කොහොම හරි කරන්නට තමයි උත්සාහ කරන්නේ.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 නමුත් මේ විදිහෙන් හිතන පුද්ගලයාගේ මනසේ සැබවින්ම මේ මතුවලා තියෙන්නේ ඉවසීමද? ඔහුගේ මනසේ මතුවෙන්නේ තමන් කරන දෙයට ප්‍රතිවිරුද්ධව මතුවෙන අදහස් ප්‍රතික්ෂේප කරමින් ඒවා නොපිළිගනිමින් ඒවා සමග ගැටෙන මනෝභාවය ඉවසීමේ ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. අම්මා කියන දෙයට කැමති තාත්තා කියන දෙයට කැමති වැඩිහිටියා කියන දෙයට කැමති හාමුදුරුවෝ කියන දෙයට කැමති අනිත් කාගේවත් උපදේශය පිළිගන්නට කැමති තමන්ගේ අදහස වෙනස් කරන්නට කැමති මේ සියල්ල පිළිබඳව අකමැත්ත ඒ සියල්ල දරාගෙන තමන්ගේ අදිෂ්ඨානයේ පරිදි කටයුතු කරනවා වගේ ශාන්තිය වගේ ඉවසීම වගේ ඔහුගේ මනස රවටලා දීර්ඝ කාලයක්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 මහා ඝන අන්ධකාරයකින් අඳුරු වුණා වගේ සියල්ල වැහිලා යනවා ඒ නිසා තමන් හිතන දෙයමයි හරි තමන් කරන දෙයමයි හරි කියලා එය පවත්වාගෙන ගිහිල්ලා කලකදී විනාශ මුඛයට ඇදගෙන වැටෙනවා ඒ නිසා ද්වේෂය ඉවසීමේ මුහුණුවරින් මතුවෙන්නට පුළුවන් සැබවින්ම මේ හැබෑ ඉවසීමද කියලා විමසා බලන්නට ඕනේ ඉවසීම නම් එය විවිධ පැතිවලින්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 දුබලයෙකුට හිංසා පීඩා කරනවා. ඒ තදපරුෂ රළු පුද්ගලයා හැඩිදැඩි පුද්ගලයා දුබලයාට හිංසා කරනකොට අනේ මේ අසරණයා මේ අහිංසකයා ගුටි කනවා නේද බැනුම් අහනවා නේද කියලා අපට ඒ ගැන අනුකම්පාවක් ඇති වෙනකොටම අර හිංසා පීඩා කරන පුද්ගලයා පිළිබඳව තද නොරුස්නා ගතියක් ගැටුමක් අපේ මනසේ ඇති වෙනවා. ඒ ගැටුම ඊට පස්සේ අපට පෙනෙන්නෙම අර දුබලයා පිළිබඳව ඇතිවෙන අවිහිංසා සහගත ස්වභාවය වගේ මුලින්මත් අපට ඇති වුණේ අවිහිංසාව වගේ පෙනුනට ඇත්තටම අර ප්‍රබලයෙකුගේ ග්‍රහණයට දුබලයෙක් නතු වෙලා තියෙනකොට ඒ ප්‍රබලයාට විරුද්ධ ස්වභාවයක් අපේ මනසේ අපටත් හොරා මතුවෙනවා අවිහිංසාවේ ස්වභාවයක මේක හොඳටම පහදා ගන්නට පුළුවන් තැනක් තමයි සර්පෙක් මැඩියෙක් අල්ලාගෙන ගිලින්නට හදනකොට මේක දැක්කොත් අනේ මේ ගෙම්බා මුදා හරින්නට ඕනෑය කියනා වගේ හැඟීමක් ඇති වෙනවා. ඇති වෙලා ඒ ගෙම්බා මුදන්නට දරන උත්සාහය වරදක් නෙමෙයි. නමුත් ගැරන්ඩියාගේ සර්පයාගේ ගොදුරක් බවට අඩක් ගිල්ලට පස්සේ අපි ඒ ගැරඩියාට සර්පයාට තලලා පෙලලා හිංසා කරනවා නම් එතනින් එහාට මොකක්ද ඔය කරන්න කියලා ඇහුවොත් මේ සතා නිදහස් කරන්නයි මම මේ උත්සාහ කරන්නේ. මේ અભේදානය දෙන්නටයි උත්සාහ කරන්නේ කියලා තමයි අපට අහන්නට පිළිතුරු ලැබෙන්නේ. නමුත් එහෙම කිව්වට ඔහුට එසේ හිතුණට සැබවින්ම ඔහුගේ මනසේ ටික වේලාවක් යනකොට ක්‍රියාත්මක වෙන්නේ අර සර්පයා කෙරෙහි අර ගැරඬියා කෙරෙහි නුරුස්නා ද්වේෂ සහගත අදහස. ටික වේලාවක් යනකොට මැඩියා මුදා හැරීම ගෙම්බා මුදා හැරීම දෙවන කාරණයක් වෙනවා අර Taman බලාපොරොත්තු වෙන විදිහට මේ සතාගේ ග්‍රහණය ගැලවීම හෙවත් Tamanට නතු කිරීම ප්‍රධාන කාරණේ බවට පත් වෙනවා. අන්න එහෙම වෙනකොට අවිහිංසාව වගේ පෙනුනට හිංසාකාරී මනෝභාවයක් තමයි අපේ මනසේ මතුවෙන්නේ. තවත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා පොඩි දරුවෙක් මහමග දාලා ගියොත්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 වෙනත් උපක්‍රමයකින් ඒ සතා ඝාතනය කරන්ට සිතුවිලි පහල කරන්න පුළුවන්. බැලූ බැල්මටම මහත් වූ කරුණාවක් වගේ පෙනුනට ඇත්තටම සතෙක් ජීවත් වෙන සතෙකුගේ දිවිතොර කරන්නට සිතන සිතුවිල්ල හිංසාකාරී සිතුවිල්ලක්මයි. අපි ඒ සතා මිය යනවා දැකීම කැමති වුණාට ඒ සතාට අවශ්‍ය වෙන්නේ මිය යන්නට නෙමෙයි ඒ පීඩාව දුරු කරගෙන තව කලක් ජීවත් වෙන්න. බුදුහාමුදුරෝ දේශනා කළේ සබ්බේ සං ජීවිතං පියං සියලු සත්වයින්ටම ජීවත් වීම ප්‍රියයි. සබ්බේ භායන්ති මච්චුනෝ හැම සතෙක්ම මරණයට බයයි. එහෙමනම් මරණයට බය වූ ජීවත් ප්‍රිය වූ ඒ සතා ඝාතනය කරන්න සිතන්නේ ඒ සතාගේ ඕනෑකමට නෙමේ අපේ කැමැත්තට අනුව. මෙන්න මේ ආකාරයෙන් පින්නතුනේ අවිහිංසා ස්වභාවයෙන්ුත් හිංසාකාරී මනෝභාවයන් අපේ මනසේ පහළ වෙනවා. Tamanගේ නිවසේ බල්ලෙක් බලලෙක් පැටව ගැහුවාම අනේ මේ සත්තුන්ට හොඳට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් පන්සලකට ගෙනihin දැම්මොත් එහෙම හිතනකොට හිතනවා මහා කරුණාවක් පහළ වුණා වගේ තමයි හිතෙන්නේ. නමුත් ඒ සත්තු Tamanගේ නිවසේ තනතන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 පාප කර්මයක් රැස් කරගන්නවා. මෙහෙම වෙන්නේ කුමක් නිසාද? ද්වේෂයම අවිහිංසාවේ මුහුණුවරින් මිනිසුන්ගේ මනස ආවරණය කරන නිසා මේ බඳු කරුණු පැහැදිලිව තේරුම් බේරුම් කරගන්නට ඊතා ප්‍රවේශමෙන් කල්පනා කරලා බලන්නට ඕනේ ඇත්තට මේ පහළ වෙන මනෝභාවය හැබැයි අවිහිංසාවද එහෙම නැත්නම් ඒ තුල ඊට වැඩි යමක් තියනවාද කියන බව ඊළඟට තවත් ආකාරයකින්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 මේන් අදහස් කරන්නේ ගිහිව සිටින කෙනෙකුට පැවිදි වෙන්නට අදහසක් පහළ වුණොත් පැවිදි වෙන්නට එපා කියලා නෙමෙයි. ඒ වගේම පැවිද්දාට ආරණ්‍යගත වෙන්නට හිතුණොත් ආරණ්‍යගත වෙන්නට එපා කියලා නෙමෙයි.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 කෙලෙසුන්ගෙන් මනස නිදහස් කරගෙන වංචක ධර්මයන්ට හසු නොවි සිහි කල්පනාවෙන් මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරමින් පාපය පාපයේ හැටියට කුසලය කුසලයේ හැටියට